අවසරගත පින්තුනි අද අපි ඉගෙන ගන්නේ සත්බොජ්ජංග ධර්මවල අවසාන බෝධි අංගය. ඒ තමයි උපේක්ෂාව. ඔබට මතක ඇති දැන් බොජ්ජංග ධර්ම හත. සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි. ඔබට මතක ඇති අපි කතා කළා සමාධිය ගැන. සමාධිය වඩපු එක්කෙනා ඒ සමාධිය විදර්ශනා වඩනවා කියලා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්. සමාධි විදර්ශනා වඩනකොට ඒ සමාධිය උපේක්ෂාව බවට පත් වෙනවා. උපේක්ෂාව බවට පත් වෙනවා කියන්නේ සමාධිය තුල තියෙන ප්‍රීතියට එයා ඇලෙන්නේ නැතු වෙනවා. සමාධිය තුල තියෙන සුවයට එයා ඇලෙන්නේ නැතු වෙනවා. සමාධිය තුල තියෙන ආස්වාදයට එයා ඇලෙන්නේ නැතු වෙනවා. එයාගේ හිත මධ්‍යස්ථ වෙනවා. මධ්‍යස්ථ වෙනකොට එයා උපේක්ෂාවට ඇලෙන්නේ නැති ගන්නවා. උපේක්ෂාව අනිත්‍ය වශයෙන් යවදෙනවා. එතකොට උපේක්ෂාව යාතුල පවත්න්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ අංගයක් හැටියට විතරයි. එහෙනම් උපේක්ෂාව තුළ යම් ආකාරයක වෙනස් වීමක් තියනවාද? යම් ආකාරයක හේතුඵල ධර්මක සකස් වීමක් තියනවාද? අන්න ඒක අවබෝධ කරගන්නවා. එතකොට පින්වතුනි මේ උපේක්ෂාව තුළ වැඩෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ අංගමයි. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ අංග හැටියට උපේක්ෂාව දියුණු වෙනකොට යා ඉහළ මට්ටමේ මානසික දියුණුවක් තියෙන, ඉහළ මට්ටමේ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඉතින් මේ ඔක්කොම පෑදෙන්නේ මේ ඔක්කොම විරුත වෙන්නේ සම්මාදිට්ඨිය ලබාගෙන සම්මාදිට්ඨිය තුල පිහිටලා සතර සතිපට්ඨානය වඩන කෙනා තුලයි. එතකොට සම්මාදිට්ඨියෙන් යුක්තව සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන ඒ සතර සතිපට්ඨානය තුල සමාධිය හොඳට දියුණු කරලා සිහිය දියුණු කරලා ඊට පස්සේ තමයි සති ධම්මවිතේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ අංග හතම දියුණු කරන්නේ. පින්වතුනි යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ ওই අංග හතම දියුණු වුණොත් එයා මේ ජීවිතයේදීම රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එයා අනාගාමී වෙනවා. දියුණු වෙන ප්‍රමාණයට එහෙම නැත්නම් සකදාගාමී වෙනවා. මේ ඔක්කොම දියුණු කරගන්න පුළුවන් අවස්ථාවකයි අපි මේ ගත කරන්නේ. අපේ මේ මනුස්ස ජීවිතයේ පින්වතුනි මහත් වටිනාකමකින් යුක්තයි. උදාාර මනුස්ස ජීවිතයක් අපට තියෙනවා. මේ මනුස්ස ජීවිතයේ බබලන දේ තමයි ශ්‍රී සද්ධර්මය කියන්නේ. ඒ ධර්මය ඔබේ ජීවිතයට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට ඔබේ සිත යොමු වෙලා තිබුණොත් විතරයි. ඉතින් ඒ නිසා උපේක්ෂා සම්බුද්ධංගයත් ඔබේ හිත තුළ වැඩෙනකොට ඔබ නිවන් මඟ ගමන් කරන කෙනෙක්. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරන කෙනෙක්. එමනම් ඔබේ භාවනාව පොඩි දෙයකින් නවතින දෙයක් නෙවෙයි. ඔබේ අවබෝධය පොඩි දෙයකින් නවතින එකක් නෙවෙයි. ඔබේ අවබෝධයේ දීර්ඝ කාලීන අවබෝධය. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ අමරණීය වීමට සදාකාලික සුවපත් වීමට සතර පායෙන් අත් මිදිලා මේ උපදින මැරෙන ලෝකෙන් සදාටම නිදහස් වීමේ හැකියාව ඔබට තියෙනවා. අන්න ඒක දිනු කරලා දෙන්නේ මෙන්න මේ අංගවලින්. ඉතින් ඒබඳු අංග ඔබේ ජීවිතයට දිනු කර ගැනීමට ඒබඳු අංග තියෙනවා කියලා ඔබට නුවණින් කල්පනා කරලා තේරුම් ගැනීමට ඔබට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා ඔබ මේ ජීවිතයේදී මේ ධර්ම මාර්ගය දියුණු කරගෙන උපේක්ෂා සාගත සිතක් ඇති කරගෙන ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන. ඔබේ ජීවිතයේ කල්පනා ඇති කරගන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මේ අංග හත. සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ අංග හත යම්කිසි කෙනෙකුගේ ජීවිතයක වර්ධනය වුණොත් එයා උදාාර පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා උත්තරම මිනිසෙක් බවට පත් වෙනවා. එයා මහණීය ජීවිතයක් ලබා ගන්නවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ පුරා ඒ දියුණුව ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය දුර්ලභ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ඔබේ ජීවිතය ඔබ ස්වල්ප කාලයකින් පටන් ගන්න. භාවනා වශයෙන් සූදු වශයෙන් නමුත් භාවනාව පුරුදු කරන්න පටන් ගන්නවා. මේ ජීවිතෙන් නිර්පරාදී නිකරුණේ නාස්ති වෙලා යන්න දෙන්න එපා. මේ ගෙවිල යන ජීවිතයේ අවබෝධයක් කරා ගෙන යන්නට මේ ජීවිතයට ප්‍රඥාව උදා කරගන්නට ඔබ අවස්ථාව සලසා ගන්න. මේ ධර්මයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ශක්ති රජවරුන්ට තිබෙනවා චක්‍රවර්ති මාණික්‍ය හතක්. ඒ වගේ තමයි සම්බුදුරජාණන් වහන්සේලාට තිබෙනවා මාණික්‍ය හතක්. අන්නේ මාණික්ක හතට තමයි සප්ත බුද්ධංග ධර්ම කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවන අංග 7. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවන උතුම් අංග 7 ගැන ඔබ අහලා ඔබ ප්‍රසාදයටපත් වෙලා ඔබ ඒ ගැන හිත පිහිටුවාගෙන ඒ ධර්මයේ සරණ ගිහින් ඒ ධර්මයේ හැසිරিলা ඒ ධර්මයේ අවබෝධ කරන උතුම් අවස්ථාව ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයේදී ලබා ගන්න. ඔබ මේ දිගින් දිගට මේ සංසාර ගමන යෑමේදී මේ දුර්ලභ අවස්ථාවක් දැන් මුණ ගැහුණා. දැන් තවදුරටත් ඔබ සංසාර දිගින් දිගට යන්න කල්පනා කරන්න එපා. ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මය අවබෝධ වේවා කියන අදහස ඔබේ හිත ඇතුළේ තබා ගන්න. මේ සප්තබොජ්ජංග ධර්ම දියුණු කර ගැනීම පිණිස සතර සතිපට්ඨාන දියුණු කර ගැනීම පිණිස ඔබට මේ උතුම් බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සප්තබොජ්ජංග ධර්මයන් ඔබට හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඔබට සිරුවන් සරණයි